භාවනා මධ්‍යස්ථානාධිපති කර්මස්ථානාචාර්ය පූජනීය උරුදුම්බර කාශ්‍යප අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේත් ඒ වගේම වැවුඩ දොඩන් තලාව ධම්මගිරි ආරණ්‍ය සේනාසන වාසී පූජනීය බෝගහපුර දේවමිත්ත අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේත් අපේ ගෞරවනීය මහා සංඝරත්නය নমස්කාර පූර්වකව පිළිගනිමු සාදු සාදු සාදු නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස සාදු සාදු සාදු සදා බුද්ධ සම්පන්න පින්වත්නි අන්දරසේ අපි මේ ස්ථානයට වැඩම කරපු ගෞරවනීය ස්වාමීන් වහන්සේ ඊ타ත්ම ගෞරවයෙන් පිළිගන්නවා කියලා අපි හැමදෙනාම নমස්කාර පූර්වකව මේ පිළිගැනීම සිදු කරමු. ඒ වගේම අපි මේ වෙනකොට සාකච්ඡා කරමින් ඉන්නේ මේ ප්‍රත්‍යක්ෂා වැඩසටහනේ මහා චත්තා ත්‍රිසක සූත්‍රය ඇසුරෙන් කෙරෙන ප්‍රායෝගික ජීවිතයට එකතු කරගත යුතු ධර්මයන් පිළිබඳවයි සාකච්ඡා කරමින් ඉන්නේ දැන් දෙකක් තිස්සේ අපි කතා කරා මෙහි බොහෝ කාරණා අපි නිවන් මාර්ග දේශනා මාලාවේදී කතා කරා අපි දන්නවා ප්‍රත්‍යක්ෂා වැඩසටහනේදී අපි අපේ ජීවිතයට ප්‍රායෝගිකව එකතු කරගන්න ඕන පුංචි කරුණක් හරි අරගෙන මේ වැඩසටහනේදී ඒක රාශි කරගන්නවා ඉතින් මේ මේවර මේ සතියේදී අරමුණු උනේ අපේ සීලය කොහොමද ආරක්ෂා කරන්න කියන එක ගැන සාකච්ඡා කරන්න අපි කරන වැඩේ ඥාන සම්ප්‍රයුක්තව සිද්ධ කරොත් ඒකෙන් ලැබෙන ආනිසංස ප්‍රමාණය වැඩි. ඇත්තටම අපි බොහෝ වෙලාවට සීල් රකින්නවා. සීල් රකින්න අය බොහෝ දෙනෙක් ඉන්නවා. සීල් රකින්න උත්සාහ ගන්න අය ඉන්නවා. අපි ඉවසීම ගැන කතා කරා පහුගිය සතිවල. ඒ වෙලාවෙදිත් අපිට තේරුණා ඉවසීමෙන් අදිවාසණයෙන් කොහොමද සීලය ඉරායාසයෙන් රැකෙන විදිහට ආරක්ෂා කරගන්නේ කියලා. එතකොට ඒ විතරක් නෙවෙයි අපි ඊයේ දවසේත් සාකච්ඡා කරා මේ මහා චත්තාරිසික සූත්‍රය ආශ්‍රයෙන් සිල් රකින්න කෙනාගේ තිබිය යුතු අරමුණ පිළිබඳව ආරෂ්ඨායක මාර්ගයේ අංග ටික සියලු දේ මොනවද කියන එක පිළිබඳව නිවන් දකින්න කෙනා කොහොමද ඒ සඳහා පිළිපැදිය යුත්තේ කියන එක ගැන අපි පෙරේද දවසේ සාකච්ඡා කරා. අංග 8 වර්ධනය කරගන්නවා කියන්නේ මොකක්ද කියලා. ඒකේ පළවෙනි දේ විදිහට ඊයේ සීලය ගැන කතා කරා. මම කිව්වා සමාධිය ගැන නැත්නම් සංකල්ප ගැන අපි විශේෂයෙන්ම මේ පිළිබඳ යම් සාකච්ඡාවකුත් සිදු කළ යුතු තියෙනවා කියලා. එතකොට ඇයි අපි මේ විදිහට එකක් අරමුණු කරන්නේ එකක් හරි හරියට කරන්න ඕනේ හින්දා. විශේෂයෙන්ම සීල් රකින්නකොට මම ඊයේ කිව්වා හැමත කෙනෙක්ම දැන් ඉතින් පැවරුමක් විදිහට පෙරේද දවසෙත් කිව්වා හැම කෙනෙක්ම සීල ආරක්ෂා කරනකොට ආරති විරති පටිවිරති වේරමණී කියන තැනට ළඟා වෙන්න. ඒ කියන්නේ දැන් අසුබ අසුබය වර්ධනය කරොත් යම් කිසි කෙනෙක් නැත්තම් සතිපට්ඨානය වැඩුවොත් ඒ තැනත්තාට එහෙම නැත්තම් මාර්ගසිත පහළ වුණාම ඒ කෙනාට ඒ සීලය කැඩීම පිළිබඳ ඇලීම් මාත්‍රයක්වත් නැහැ. සීලය කඩන්න ඇලෙන පැත්තක් නැහැ. රතියක් නැහැ. ඒකෙන් සම්පූර්ණයෙන් වෙන් වෙලා නැත්නම් ඇලීමක් නැහැ. නොඇලීම, ආරති, විරති, ඇලීමෙන් සම්පූර්ණයෙන් වෙන්වීම, ඇලීමෙන් වෙන්වීම, පටිවිරති ඇලීමෙන් සම්පූර්ණ වෙන්වීම. එතකොට අපේ හිතේ සීල් කැඩීම පිළිබඳ ඇලීම් මාත්‍රයක්වත් නැහැ. අන්න එතෙන්ටපත් වීමේ අරමුණෙන් තමයි අපි මේ කාරණාව සිද්ධ කළ යුත්තේ. අපි සිල් රැකිය යුත්තේ මම මට සීලය નિરાයාසයෙන් දැකෙන නැත්තම් සීල කඩන්න පුංචි ඇලීමක්වත් නැති වෙන විදිහට එවැනි මානසික තත්ත්වයක් අරමුණු කරගෙන තමයි අපි මේ වේරමණී කියන තැන ඉද්දි එතන තියෙන්න ඕනේ අතුලාන්ත අදහසක් මෙන්න මෙතෙන්ට මාපත් වෙන්න ඕනේ කියලා අපි ඊයේ දවසේ කතා කරා අසුභ භාවනාව ඇසුරෙන් මේක කරන්න පුළුවන් එක පැත්තකින් කාමයේ කාමයේ වර්ධව හැසිරීම කියන එක පිළිබඳව අසුභ භාවනාව වර්ධනය කරන කෙනෙකුට මාත්‍රයක කාම කාමයේ වර්ධව හැසිරීම පැත්තකින් තිබ්බාවේ ලෝකයේ කිසිවෙකුට කිසිවෙක් කෙරෙහි මාත්‍රීය රාග ආදී කෙලෙස් ධර්මයක් මාත්‍රිය කියන රාගයෙන් අරමුණු වෙන්න ලෝකේ කවුරුවත් නැහැ. ලෝකේ කිසිම කෙනෙක්ව එයාට එක මොහොතක අරමුණු කරනකොට රාගයෙන් අරමුණු වෙන්න ලෝකේ කිසිම කෙනෙක් නැති තත්ත්වයටපත් වුණොත් ආයේ කාමයේ වරද හැසිරීමක් ගැන කතා කරන්න දෙයක් තියෙනවද? එහෙනම් එතෙන්ටපත් වුණා අපි නිදහස්. අන්න එහෙම නිදහසක් ලබා ගැනීම තමයි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුනේ පීඩණයෙන් ඉන්න අපිට නිදහසක් ලබා ගැනීම තමයි හිත වෙනස් කරලා ප්‍රශ්නේ විසඳ ගන්න වැඩ පිළිවෙල තමයි ධර්මයේ තුල තියෙන්නේ. ඉතින් මම මේ බව මතක් කරේ පින්නන්ත පිටසගියෙත් ඒ වගේම අපි පොඩිසාමි වහන්සේට අපි මේ වෙනකම් මේ දින දෙකේ කතා කරපු දේවල් පිළිබඳව යම් අවබෝධයක් ඇති විය යුතු තියෙන හින්දා. මූලිකව එහෙමනම් අපි මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය පිළිබඳව සාකච්ඡා කර යුතු තියෙනවා. සමාධිය සමාධිය කියලා අපි හැම තැනකදීම කියනවා. එතකොට එක කුසල ආරම්මණයක චිත්ත ඒකාග්‍රතාවයක් ඇති කර ගැනීමයි සමාධිය කියන්නේ. මේ සමාධියට හේතු වෙන කාරණා බොහොමයක් වෙන අතර වාරෙදී සම්මා සමාධිය කියන කොටස් දෙකකට බෙදෙනවා. ඒ දෙකෙන් එකක් තමයි ආර්ය වූ සම්මා සමාධිය නැත්නම් ඒ සමාධිය මාර්ගාංග වෙන අවස්ථාව. ඉතින් ඒ අවස්ථාව වෙනකොට අංග 8ක එකතුවක් ඒ සමාධියේ තියෙන්න ඕනේ. අංග 7ක එකතුවක් සම්මාදිට්ඨි සම්මා සංකප්ප ආදී වශයෙන් තියෙන අංග හතම එකතු වෙලා හේතු වෙලා සපනීසෝ සපරික්කාරෝ කියන ආකාරයට මේවා හේතු වෙලා තමයි මේ සම්මා සමාධිය ඉපදිය යුතු තියෙන්නේ. මේ පිළිබඳව අපි ධර්ම සාකච්ඡාවේදී පළවෙනි අවධානයට යොමු කරනවා. ඒ පිළිබඳව එහෙමනොත් අපි පොඩි ස්වාමීන් වහන්සේගෙන් විමසලා බලමු. මහා චත්තාරීසික සූත්‍රයට අනුව ආර්ය වූ සම්මා සමාධිය කියන කාරණාව පිළිබඳව මූලිකවම අදහසක් ඉදිරිපත් කරන විදිහට අපි පුරුෂයන්වන්සේගෙන් විස්තර බලමු. ධම්සභා මණ්ඩපයේ වැඩ සිටින මගේ ගුරු දේවෝත්තම කම්මට්ටානාචාර්ය විනයාචාර්ය විද්‍යාවේදී පූජනීය ලොකු ස්වාමීන් වහන්සේගෙන් අවසරයි විශාල ධන පරිත්‍යාගයක් කරමින් ගුවන් කාලය ලබාගෙන ධර්ම දානමය පින්කමට සම්බන්ධ වෙලා මේ මැදිරියේ වැඩේ මැදිරියේ වාඩි වෙලා ඉන්න ඒ වගේම මේ වෙලාවේ මේ සාකච්ඡාවට සම්බන්ධ වෙන ශ්‍රවණය කරන බෝසත් ගුණ ඇති පින්වත්නි ලොකු ස්වාමීන් වහන්සේ මට යොමු කරන්න තියෙන ප්‍රශ්නය තමයි ආර්ය වූ සම්මා සමාධිය පිළිබඳව ඒ වගේ අදහසක්ද දරන්නේ සූත්‍ර පිටකයේහි කොහොමද මේ පිළිබඳව සඳහන් වෙන්නේ කියලා. පින්වත්නි මහා චත්තාරීෂික සූත්‍ර දේශනාව තියෙන්නේ මජ්ක්‍ධිම නිකායේ උපරිපන්නාසකයේ අනුපද වර්ගයේ තමයි මහා චත්තාරීෂික සූත්‍ර දේශනාව සඳහන් කරලා තියෙන්නේ. ඒ නම පවා සඳහන් කරලා තියෙන විශාල විපාක ලබා දෙන විශාල විපාක ලබා දෙන මහත් වූ කුසල ධර්මයන් ඒ වගේම විශාල විපාක ලබා දෙන මහත් වූ අකුසල ධර්මයන් විශ්ව ගානේ බෙදලා 40ක් සඳහන් කරලා තියෙනවා මහා චත්තාරීසික සූත්‍ර දේශනාව වශයෙන්. එතකොට සමාධිය හැටියට ආර්ය සමාධිය මෙතනදී විස්තර කරන්නේ ආර්ය කියලා කියන්නේ කිසිම දෝෂයක් ඇත්තේ නැති අදහස. කිසිම දෝෂයක් නැති නිර්දෝෂී භාවයක් ලෝකෝත්තර වශයෙන්ම නිර්දෝෂී භාවයක් සඳහන් කරන්නේ ආර්ය වූ එතකොට ආර්ය වූ සමාධිය කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු විදිහට ඒ ප්‍රබල ඒකාග්‍රතා ඒකාග්‍රතාවයෙන් අපිට අපේ හිතවල නැවත වාරයන් නූපදින විදිහට කෙලස් ධර්මයන් නසන්න පුළුවන්කම තියෙන්න ඕන. නැවත වාරයන් නූපදින විදිහට කෙලස් ධර්මයන් නසන නිවනට පමුණවන්නට තරම්ම ප්‍රබල නිවනට පමුණවන්නට තරම්ම ප්‍රබලත්වය ඒ ඒකාග්‍රතාවයේ තියෙන්න ඕන. මාර්ගය කියන්නේ මාර්ගය කියලා කියන්නේ නිවන් දකින නිවනට පමුණුවන කෙලෙස් නැසන යම්කිසි ප්‍රතිපදාවක් යම්කිසි උපායක්. එතකොට මේ පින්වත් අය දන්නවා ශරීරයක ශරීරයක අතපය වෙන් කරලා තිබ්බොත් හොඳද අතපය වෙන් කරලා තිබ්බොත් කොටස් වෙන් කරලා තිබ්බොත් ඒවට කියනවා අපි ශරීර අංග කියලා. ශරීරයේ අංග කියලා. ඒ ටික එකට තියනකොට ශරීරය කියලා කියන්න පුළුවන් කමක් තියෙනවා. එතකොට මාර්ගය කියලා කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තියෙන අංග 8ම අංග 8ම එක හිතක ඉපදෙනකොට ඒකට මාර්ගය කියලා කියනවා. ඒවා වෙන්වෙන් වශයෙන් තියෙනකොට අපි මාර්ග අංග කියලා සඳහන් කරනවා. ආර්ය සමාධිය කියලා කියන්නේ මෙන්න මේ අංග 8ෙන්ම යුක්ත වුණ අංග 8ම සම්බන්ධ වුණ සමාධියක්. ඒ කියන්නේ සම්මාදිට්ඨිය, සම්මා සංකල්පය, සම්මා වචනය, සම්මා කම්මන්තය, ඒ වගේම සම්මා ආජීවය, සම්මා වායා සම්මා සතිය සම්මා වායාමයේ කියන මෙන්න මේ අංග හතම එකතු වුණ යම් ඒකාග්‍ර භාවයක් තියෙනවනම් මේ කාරණා හතම හේතු වුණ යම් ප්‍රබල එකඟ බවක් තියෙනවනම් ඒකට කියනවා ආර්ය වූ සම්මා සමාධිය කියලා මෙන්න මේ කාරණා හතම එකතු වෙච්ච ප්‍රබල ඒකාග්‍රභාවය මේ කාරණා එකතු වුණ ඒ වගේම මේවා හේතු වුණ එකතු වුණ මේවා පිරිවර වශයෙන් තියෙන ස උපනේසෝ ස පරික්කාරෝ කියලා ලොකු සාහිණාන්සෙන් මතක් කළා. එතකොට එහෙම තමයි සූත්‍ර දේශනාවේ තියෙන මෙන්න මේ කාරණා හතකින් එකතු වුණ ප්‍රබල සමාධියක් ඒ වගේම ඒක කෙලෙස් නූපදින මාර්ගයේ නිවන අරමුණු කරපු එකක් ලෝකෝත්තර වුණ එකක් ඒක අනාශ්‍රව වුණ එකක් ඒක ආශ්‍රව සහිත එකක් නෙවෙයි ආශ්‍රව සහිත එකක් නෙවෙයි අනාශ්‍රව වුණ එකක් ආර්ය වුණ එකක් ඒ කියන්නේ දෝෂ සහිත එකක් නෙවෙයි නිර්දෝෂී එකක් ඒක ලෝකෝත්තර එකක් නැවත ආර්යයන් නූපදින විදිහටම ඇතිවෙන ප්‍රබල කුසලයේ අරමුණු කරගෙන ඇති වුණ එකක් ඒ හින්දා ඒක හේතු වෙනා විතරක් නෙමෙයි තව කාරණා එකතු වෙලා තමයි මේක සිද්ධ වෙන විශේෂයෙන්ම මෙන්න මේ සමාධියේදී මේ සමාධිය උපදින්නට හේතු වෙන වායාමයේ මේ සමාධිය උපදින්නට හේතු වෙන ව්‍යායාමයේ ඒ කියන්නේ නැවත වාරයක් අනිත් අකුසල් ඉපදෙන්නේ නැති විදිහට ප්‍රබලව දක්වන ඒ උත්සාහය මෙතනදී සඳහන් කරනවා පරිවාර ධර්මයක් ඇටියට ඒ වගේම විශාල සිහියක් උපදිනවා මාර්ග හිත මෙන්න මේකයි කියලා විශාල සිහියක් උපදිනවා ඒ කියන්නේ වැරදි දෘෂ්ටි වලින් අයින් වුණ නිවැරදි සම්මා සමාධියට අවශ්‍ය කරන සිහිය උපද්දවන ගතියින් ලක්ෂණයෙන් සිහියත් වීරියත් මේ දෙකම පරිවාර වෙලා ප්‍රධාන වෙලා සම්මාදිට්ඨිය මෙන්න මේ ආර්ය සම්මා සමාධිය හිතක උපදින බව මහා චත්තාරී සූත්‍ර දේශනාවේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා මූලික වශයෙන්. හොඳයි එතකොට අපිට තේරෙන්න ඕන දැන් මේ සඳහා දැන් මේ කියන ආර්ය සම්මා සමාධිය උපදවා ගන්න මොකද අපි කරන්න ඕනේ කියලා. කරන්න ඕනේ කියන එක ගැන අපි කතා කරා නමුත් දැන් අපි සාකච්ඡාවේදී මම නැවත ඒක මම කෙටියෙන් මතක් කරනවා. සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති කියන අංග අපි ඒ අංග මාර්ගාංග බවට දක්වා මාර්ගාංග දක්වා වර්ධනය කරගන්න ඕනේ. දැන් සම්මා සංකප්ප කිව්වොත් එහෙම ඒක ඔය සඳහන් කරපු අනාර්ය වූ උපදීපාක සහිත වූ එක විපාක දෙන ලෝකෝත්තර උනේ නැති සම්මා සංකප්පයකුත් තියෙනවා. ඒ වගේම ආර්ය වූ සම්මා සංකප්පයකුත් තියෙනවා. උපදී උපදීපාක නැති. එතකොට දැන් බලන්න අපි මේ තැන් දෙක මොකක්ද කියලා. ඉතින් ඒ ඊළඟට සම්මා සම්මා කම්මන්ත සම්මා වාචාත් එහෙමයි. ඒ හැම එකකම මහාචත්තාරි සූත්‍රය අරගත්තම ආකාර දෙකකට දේශනා කරලා තියෙනවා. එහෙමනේ ආකාර දෙකකට තියෙනවා. ආකාර දෙකකට. ඒ ආකාර දෙකක් තමයි අර කියන්නේ ආයනස දෝෂ ඇති වෙන්නේ නැහැ. දෝෂ ඇති වේ. දෝෂ සහිත සහ දෝෂ ඇතැතික ලෝකෝත්තර අපි ඔකම ඒ ඒ වචන ටික වෙනකොට මෙතනදී අපි දැන්ට පාවිච්චි කරගමුකෝ ලෝකෝත්තර සහ ලෞකික ලෝකෝත්තර කියලා. එතකොට හරිනේ නේද? ඒක කතා කරන්න පහසෙන් ලෞකික ලෝකත්‍රික එහෙනම් මේ වගේ දෙකක් තියෙනවා. එතකොට අපි සම්මා කම්මන්ත වශයෙන් ගත්තොත් ඒ කියන්නේ පාණාතිපතා අදින්නාදානා කාමේසු මිච්ඡාචාරා කියලා ගත්තොත් ඒකේ තියෙනවා ලෞකික සහ ලෝකෝත්තර කියලා දෙකක්. සම්මා සංකල්ප කියලා ගත්තොත් නිකම්ම සංකල්පනා අව්‍යාප සංකල්පනා ඒ විදිහට දෙකක් තියෙනවා. ඉතින් අපි මේක වර්ධනය කිරීම පිළිබඳව සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන පුරිසයන්ත් එක්ක අපි සම්මා සංකප්ප අරගෙන සම්මා සංකප්ප කියනවා නෙකම්ම අව්‍යාපාද අවහිංසා මේ ආකාර දෙක මොකක්ද මේ ආකාර දෙකේ ලක්ෂණ මොනවද කියන එක පිළිබඳව අපි පොඩ්ඩක් විමසලා යමු පුරිසයන්ත්ගේ අදහස එතකොට අපිට පුළුවන් එකතු වෙලා මේ මොකද අපේ ජීවිතයේ මේක ප්‍රායෝගිකව මේ தත්ත්වයට ළඟා වෙන්න අපි කළ යුතු දෙයක් කතා කරේ නැත්නම් අපිට කරන්න දෙයක් නැහැ ඒකින්ද කතා කරන්න ඕනේ. එතකොට අපේ අඩුපාඩු අරගෙන අඩුපාඩු සකස් කරගෙන කතා කරන්න පුළුවන් වෙනවා. ඒකින්ද මොකක්ද මේ සංකල්ප දෙආකාර වෙන්නේ? ඇයි ඒක වෙන්නේ කොහොමද කියලා අපිට පොඩ්ඩක් ඒකත් සාකච්ඡා කරලා ඉන්න. මහා චත්තාරිසුත් සූත්‍රයේ දේශනාවේ තියෙන විදිහට සම්මා සංකල්පය දෙආකාරයක් වෙනවා. සංකල්පය කියලා කියන්නේ සරලවම අපි සඳහන් කරපු තුන්වත්නි කල්පනාව. සම්මා සංකල්පය කියන්නේ යහපත් වූ කල්පනාව. මේ කල්පනාව ආකාර يعني ඒ කල්පනාව බෙදනවා නෙක්ඛම්ම අව්‍යාපාද අවිහිංසා වශයෙන්. ඒ වගේම ඒ නෙක්ඛම්ම කියලා කියන්නේ අපි දන්නව සරලවම කාම ලෝකයෙන් අයින් වෙන්න කාම සංකල්පනාවලට විරුද්ධව නිග්මෙන්න දැන් සීලය අතින් ගත්තත් සීලයට අදාළව මම කොහොමද මේ වගේ නික්මීමක් ඇති කරගන්නේ කියලා. ඒ කියන්නේ දඬු කඳක ගහලා ඉන්න කෙනෙක්ට හැම වෙලාවෙම උමනාව දෙන මේකෙන් අයින් වෙන්න. ආන් ඒ වගේ මේ සසර බය ඇති කරගත්ත අපාය බය ඇති කරගත්ත මේ ජීවිතේ බරපතලකම තේරුම් ගත්ත අයට මේ වගේ නික්මෙන්න ඕනේ කියන අදහසක් පහළ වෙනවා. ඒක අර වදයකින් ගැලවෙනවා වගේ මේකෙන් කොහොමද නික්මෙන්න ඕන කියන කල්පනාව. ඒ වගේම ව්‍යාපාදයට විරුද්ධ අපේ හිතේ තවත් කෙනෙකුට හානියක් කරන්න නැති, කරදරයක් කරන්නේ නැති අව්‍යාපාද මෛත්‍රී සහගත සංකල්පනාවන්. ඒ වගේම මේ ලෝකේ දුක් විඳින සත්‍යයන් අරමුණු කරගෙන ඒ දුකට ප්‍රතිවිරුද්ධ අවිහිංසාවක්, හිංසාකාරී භයෙන් අයින් වෙන අවිහිංසා ආදී සංකල්පනාවක් ඇති වෙනවා. එතකොට මේවා මූලික වශයෙන් දැන් අපි හැම කෙනෙක්ම මේ පිළිබඳ අපිට ප්‍රාමාණික අවබෝධයක් තියෙනවා යම්කිසි දැනුම් සම්භාරයක් තියෙනවා මේකම් මේ කියන්නේ මොකද්ද අව්‍යාපාදේ කියන්නේ මොකද්ද අවිහිංසාව කියන්නේ මොකද්ද කියලා. එතකොට දුර්වල දැන් අප තුල තියෙන ලෞකික වශයෙන් දුර්වල ස්වභාවය මෙන්න මේ සංකල්ප. එතකොට මේක මාර්ගය දක්වා වඩනකොට මාර්ගයක දක්වා වඩනකොට එතනයි මෙතනයි අතර පරතරයක් තියෙනවා. එතකොට පූජනීය ලොකු සායනාවේ මතක් කරේ ආන්ගේ පරතරය තමයි අපි හදන්න ඕනේ. එතකොට ලෝකෝත්තර වශයෙන් මාර්ග සමාධිය ඇති වෙන අවස්ථාවේදී මේ සම්මා සංකල්පය කොහොම එකක් වෙනවද? මේ සංකල්පය තක්කෝ විතක්කෝ සංකප්පෝ අප්පනා වියප්පනා චේතසෝ ආදී වශයෙන් මේක විස්තර කරනවා එහාට විස්තර වෙන බව මේක එහාට වර්ධනය විය යුතු බව මේක වචේ සංකාරයක් දක්වා මේක ප්‍රබලව එහාට වර්ධනය කරගත යුතු බව සඳහන් කරනවා. එතකොට සාමාන්‍යයෙන් අපිට ඇති වෙනවා ආශ්‍රව සහිතයි. ආශ්‍රව සහිතයි. එතකොට ඊළඟ ජීවිතේ අපිට විපාක දෙනවා. පින් සිද්ධ වෙනවා. නිකම්ම සංකල්පෙන් ඉන්නකොට අව්‍යාපාද සංකල්පනාවෙන් ඉන්නකොට නැවත වාරයක් ප්‍රතිසන්දි විපාකයක් ප්‍රවෘත්ති විපාකයක් ලබා දෙන විශාල පිනක් සිද්ධ වෙනවා. පුණ්‍ය භාගීයයි. ආශ්‍රව සහිතයි. සසර යන්න හේතු වෙනවා. නේද? ආශ්‍රව සහිතයි පුණ්‍ය ඵල විපාක දෙනවා, උපදී විපාක තියෙනවා. නේද? එතකොට ලෝකෝත්තරයි කියලා කියන්නේ අනාශ්‍රව වෙන්න ඕන. මේ සංකල්ප ඇතිවීම අනාශ්‍රව එකක් වෙන්න ඕන. හොඳද? ලෝකෝත්තර වෙන්න ඕන, ආර්ය වෙන්න ඕන කියලා කියන්නේ. එතකොට මේක විපාක ඊළඟ භවයේ විපාක දෙන එකක් නෙමෙයි. එහෙනම් මේ සංකල්පය මේ අදහස අපිට ඇති වෙන්න ඕන ආන් එහෙම එකක් තමයි මේක ලෞකික වශයෙන් පින් සිද්ධ වෙන විදිහට එතකොට ලෝකෝත්තර වශයෙන් මේක කොහොමද ඇති වෙන්න ඕන මේක තර්කයක් ඒ වගේම මේක විතර්කයක් මේක සංකල්පනාවක් ඒ වගේම මේක හිතේ නේද අප්පනා කියලා කියන්නේ මේ කාරණා ඒ කියන්නේ දැන් අපි වචනයෙන්නේ මේක පාවිච්චි කරන්නේ. එතකොට මේක නැగిලා නැగిලා ගිහිල්ලා අපි හිතේ සමහරලාට වචන වගේ කියන්නේ නැති. වචන වගේ කියන්නේ නැති හිතින් වචන වගේ අපි ප්‍රකාශ කරන්නේ නැති හිතින් කියවෙනා වගේ ස්වභාවයක් තියෙනවා. එතකොට මේ ප්‍රබල ප්‍රබල හැඟීම. ඔව් ප්‍රබල හැඟීම චේතසෝ අබිනිරෝපණ. චේතසෝ අබිරෝ අබිනිරෝපණ. ඒ කියන්නේ මේක හිතේ ඔසවන්න පුළුවන් ගානට මහා ප්‍රබල කරන්න ඕනේ. දැන් අපි හොඳටම දන්නවා ව්‍යාපාදය ගැන අපිට අත්දැකීම් තියෙනවා. එතකොට මේ ව්‍යාපාදය සමහර වෙලාවට මේ හිතේ නැగిලා යනවා. ඊටාම දරුණු වෙන විදිහට. තවත් කෙනෙකුට ගහන්න ප්‍රබලව හිතෙන බණින්ද ප්‍රබලව හිතෙන විදිහට මේ හිතේ ගොඩාක් ඒක දරුණු වෙන ස්වභාවයක් ඒක ප්‍රබල වෙන ස්වභාවයක් කියන ආන් වගේ මේ සංකල්පය ඊට ප්‍රතිවිරුද්ධ සංකල්පය අන්‍ය සත්‍යයන්ට හිංසා නොකිරීමේ මහා බලවත්කම අන්‍ය සත්‍යයන් කෙරෙහි අනන්ත චක්‍රාවාටවල සියලුම සත්‍යයන් අරමුණු කරගෙන මහා මෛත්‍රිය නේද මේ ලෝකවල වලින් අයින් වීමේ විශාල නෙක්ඛම්මයක් ආන් ඒක ප්‍රබලව ඒක පස්සේ තමයි වචන බවට පෙරලෙන්නේ ක්‍රියා බවට පෙරලෙන්නේ ආන් ඒ වගේ මානසිකාත්තේ අතුලාන්තයේ ඉහළට හැඟීමක් වශයෙන් දිනු කිරීමක් තමයි මාර්ග අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේ විස්තර කරන්නේ. එතකොට ඒ දක්වා තමයි අපි මේක වඩන්න ඕන ප්‍රායෝගික වශයෙන්. එතකොට අපිට හැමදාම හැම මොහොතකම හැම දිනයකම ජීවිතේ විශාල වෙනසක් සිද්ධ කරගන්න සඳහන් කරන්නේ මේක ආර්ය අෂ්ටාංගික මාර්ගය මේක භාවිතා කරන්න තියෙන දෙයක්. මේක ප්‍රහාණය කරන්න තියෙන දෙයක් නෙවෙයි. එතකොට සංකල්පය අපි භාවිතා කරන්න ඕන තමන්ගේ හිත පාවිච්චි කරලා පරිහරණය කරලා හොඳට මේක පාවිච්චි කරන්න ඕන. එතකොට අපිට පුදුමාකාර සතුටකින් පුදුමාකාර සන්තෝෂයකින් මේ ධර්මයේ හැසිරෙන්න පුළුවන්කම අපි හැමදෙනාටම තියෙනවා. හොඳයි. දැන් අපි මේ කාරණා දෙකම අරගෙන මොකක්ද දැන් අපි ඔය සංකප්ප පැත්තෙම අපි මොකද ඊයේ කම්මන්ත පැත්තෙන් අපි ටිකක් වැඩිපුර කතා කරපු හින්දා මේ සාකච්ඡාව මේ පැත්තට නැඹුරු වෙන බවක් පේනවා. මම හිතන්නේ ඒක හොඳයි කියලත් අපි බලමු පොඩ්ඩක් මොකද්ද කරන්නේ මේ දැන් දැන් අපි එකක් ගමුකෝ නෙක්ඛම්ම අව්‍යාපාද අවිහිංසා කියන එකෙන් අව්‍යාපාද කියන අපිට පහසු හින්දා මෛත්‍රියනේ අව්‍යාපාද කියන්නේ මෛත්‍රිය. ඒතර මෛත්‍රී සංකල්පනාව කොච්චර දුරට අපි ඉදිරියට අරගෙන යන්න ඕනද මේක අනාර්ය වූ තත්ත්වයටපත් වෙන්නේ. මේ බලන්න සිද්ධ වෙන සිද්ධිය අපි හොඳින් බලමු. දැනට මෛත්‍රිය නැද්ද? දැනට අපිට සැරෙන් සැරේ සැරෙන් සැරේ මෛත්‍රිය තියෙනවා. මේ මෛත්‍රියත් එක්ක අපි මේ ලෝකේ මිනිස්සුන්ව මම කියන්නේ යම් කිසි අපි මේ කතා කරමු විවෘතව පොඩ්ඩක්. ලෝකේ මිනිස්සුන් අපිට තාමත් සමහරවිට මේ මගේ හිතවත් අය, මේ වගේ අහිතවත් අය, මේ මගේ වෛරී අය, මේ මගේ මැදිහත් අය කියලා මේ ලෝකේ තියෙන මස් කෑලි වෙන වෙනස් දෙයකට බෙදෙන බෙදෙන ගතියක් අපේ හිතේ තියෙනවා නම් අපේ මෛත්‍රිය සම්පූර්ණ නැහැ. ඒ සඳහා අපි මෛත්‍රී භාවනාව ගැන කතා කරලා තියෙනවා. කොහොමද මේක සමතුලිත කරගන්නේ කියලා. යම් කිසි දවසක පොඩි සයන්න්සේ මතක් කරා වගේ මේකේ වචනයට එහා ගිය වචනයට එහා ගිය අතුලාන්තයෙන් වචනයක් වගේ තියෙන වචනයට එහා ගිය මේක අතුලාන්තයෙන් මුළු ලෝකෙම අරමුණු කරගෙන කර්ණිමෙත් සූත්‍රයට අපි කර්ණිම සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කළ තියෙන විදිහට අම්මා කෙනෙක් එකම තමන්ගේ දරුවට තියෙන හැඟීම වගේ හැඟීම මුළු ලෝකෙටම එකම ගන්නට. ඒ වගේ එකක් මෛත්‍රිය කියලා කියන්නේ. හරිද? එතකොට ඒක වර්ධනය කරගෙන ඒ හැඟීම ඉස්සල උපදවන්න ඕනේ. ඒක සිතෙහි ඒ වගේ හැඟීමක් ඔකොටෝම එක ගන්නක හැඟීමක්. හැබැයි මේ හැඟීම එහෙනම් මේ හැඟීම ඉපදීම දැන් මේ නිවන් දකින මාර්ගයේ යන කෙනාට තියෙන එක්තරා කඩයිමක්. ඒ හැඟීම ඊට පස්සේ මොකද කරන්න ඕනේ? නැවත නැවත අර කලින් වගේ භාවිතා කර කර භාවිතා කර කර භාවිතා කර කර ඒක වර්ධනය කරමින් ඒක මෙනෙහි කරමින් මෛත්‍රී භාවනාව විදිහට සහ තිත්තං චරං සින්නවා සයනවා ඔය විදිහට හැම ඉරියව්වකදීම වගේ මේක වර්ධනය කරගෙන වර්ධනය කරගෙන වර්ධනය කරගෙන වර්ධනය කරගෙන එන්න ඕන ඔය චේතසෝ අභිනිරෝපණා කියන ගානට. හරි. ඔය ගාන කියන්නේ ඇත්තටම ප්‍රථම ධානය මට්ටම. ඔය ගාන කියන්නේ ප්‍රායෝගිකව කියනවා නම් එයාට එක මොහොතකවත් වෙනත් සිතුවිල්ලක් එන්නේ නැහැ. මේ හැඟීමේ හිර වෙන චේතසෝ අබිනිරෝපණ කියන තැනින් මේක වර්ධනය කරගෙන භාවනාවක ඉන්න වෙලාවක වෙන කිසිම චෛතසිකයකින් බාධාවක් නැවෙන කිසිම ඒ කියන්නේ විවිච්ච කාමයේහි විවිච්ච අකුසලයේහි ධම්මේහි සවිතක්කං සවිචාරං විවේකජම් ප්‍රීතිසුඛං කියන තැනම වෙන්න ඕනේ මොකද කිසිම අකුසලයකින් ඊට එහා නේද ප්‍රථම ධානය හෝ ඊට එහා වෙන්න ඕනේ අපි ආව මේක ගමුකෝ ඒ කියන්නේ එහෙනම් දැන් මේ මෛත්‍රී හැඟීමෙන් මෙයා ඉන්නවා. මෙයාට වෙන කිසිම හැඟීමකින් අපිට තේරෙන විදිහට කියනවනම් වෙන කිසිම සිතුවිල්ලකින් බාධාවක් නැහැ. එහෙනම් අපි දන්නවනේ අපිට අතීතයේ තියෙන දේවල් මෙහි එන්නේ නොයෙකුත් චෛතසික ධර්මයන්ගේ හේතුවෙන්. එතකොට මේ අනෙකුත් අකුසල සියලු චෛතසික වලින් මෙයා අයින් වෙලා. ඒ කියන්නේ එහෙනම් එතන තියෙන විමුක්තියක් නේද? මොන විමුක්තියක්ද? චේතසෝ විමුක්තියක්. එහෙනම් ඒක මෛත්‍රියෙන් ආවනම් අපි ඒකට කියනවා මෛත්‍රී චේතෝ විමුක්තිය කියලා. හරි? මෛත්‍රී චේතෝ විමුක්තිය ගැන මේ අතව අහලා තියෙනවා හැබැයි ඒක ඔතනපත් උනා කියන්නේ අහලා තියෙනවා ඒකත් ආර්ය වූ මෛත්‍රී චේතෝ විමුක්තිය සහ ආර්ය නොවූ කියලා. තවත් එක තැනක තවත් සූත්‍රයක සඳහන් වෙනවා එහෙම එකක්. මෛත්‍රී චේතෝ විමුක්තිය දෙයාකාරකට සලකනවා. ඒ කියන්නේ මේකම තමයි. එතකොට දැන් ඒ කියන්නේ අපි මේ කියන අප්පනා වියප්පනා චේතසෝ අබිනිරෝපනා කියන තැනට අපි මේක වර්ධනය කරලා තියෙන්නේ. හරිද? වර්ධනය කරා. දැන් ඒක කෙටියෙන් කිව්වා මම වර්ධනය කරා. හැබැයි එතෙන්ට ගියාම මේ කාර්ය වෙන්නේ නැහැ. නේද? ඒ වගේම අර පැත්තෙන් සම්මා කම්මන්ත කියන එකත් අර ආරති විරති පටිවිරති වේරමණී කියන තැනට නිකන් වර්ධනය කරගෙන තියෙනවා. නමුත් තාමත් මේක ආර්ය උනේ නැහැ. මේ පැත්තෙන් හැම එකක්ම මේ අවශ්‍ය ගානට වර්ධනය වෙලා. මේ ඇයි මෛත්‍රිය එතෙන්ට වර්ධනය වුණත් මට දෘෂ්ටි අඩුපාඩු තියෙනවා නේද? සත්ව පුද්ගල සංඥාව අයින් කරගන්න අවශ්‍ය කරන ඒ පැත්තෙන් වර්ධනය කරගත යුතු තැනට වර්ධනය නොකරිලා නම් මෙතන මේක ලෝකේ ඉක්මවා යාමක් සිදු වෙන්නේ නැහැ. ඒතර මේ පැත්තෙන් සම්මා දිට්ඨිය වර්ධනය වෙලා තියෙන්න ඕනේ. මේ පැත්තෙන් සම්මා සංකප්පය වර්ධනය වෙලා තියෙන්න ඕනේ. මේ කම්මන්ත වාචා ආජීව වර්ධනය වෙලා තියෙන්න ඕනේ. මේ හැම මේ හැමදේම අයින් කරන්න අවශ්‍ය කරන සම්මා වායාමයේ අර පැත්තෙන් වැඩිලා තියෙන්න ඕනේ. ඒ ඔකොටම අවශ්‍ය කරන කායානුපස්සන ආදීන් ඇතිවෙච්ච සම්මා සතිය වැඩිලා තියෙන්න ඕනේ. මේ අංග හතම ඉහළ මට්ටමට මේ කියන්නේ එහි වර්ධනය විය හැකි ඉහළ මට්ටම ආපුවා කියන මාර්ගාංග කියලා මාර්ගාංග වල තියෙන සුදුසුකම් තියෙන තැනට මේ හත වර්ධනය වුණාට පස්සේ මේ හත ස උපනීසෝ ස පරික්කාරෝ එහෙම නේද මේ හත මේ අපි හිතමු මේ අතර මෙහෙම වර්ධනය කරා කියලා නිකන් මම තේරෙන හැටි දැන් එහෙනම් අපි නිකන් පොඩි chart එකක් වගේ එකක් හිතමු මේ අතර මෙහෙම වර්ධනය කරගත්ත උඩට අටම නේද ඉහළම මට්ටමට දැන් මොකද වෙන්නේ හතම එකතු වෙලා හැදෙනවා සමාධියක් ආර්ය සමාධියට කියනවා ආර්ය සමාධිය. ආර්ය මාර්ග සමාධිය එතකොට මේක හිතේ උපදවාගත යුතු එක්තරා ප්‍රබල වැඩ පිළිවෙලා. හරිද? හිතේ උපදවාගත යුතු වැඩ පිළිවෙලා. ඒක ඒක මනුස්ස හිතකට කරන්න පුළුවන් වැඩක්. මනුස්ස හිතකින් ඒක තමයි අතර මේ ඉන්නේ මේ මාර්ග සමාධිය තමයි ආනන්තරිය සමාධිය කියලා කියන්නේ. සමාන කරනවා. නැවත නැවත උත්පත්තියක් ලබා නොදෙන සමාධිය කියලා. එතකොට අපි මේ කරන හැම යහපත් ක්‍රියාවක්ම මෙන්න මෙතෙන්ට වැටෙන විදිහට කරන්න ඕනේ. මොකද මේ ඔක්කොම වැලකීම් නේද? සම්මා දිට්ඨිය කියන්නේ මිත්‍යා දෘෂ්ටිය ස්පද කරගැනීම. සම්මා සංකල්ප කියන්නේ මිත්‍යා සංකල්පන අයින් කරගැනීමක්. අන්තිමට මේ ඔක්කොම හේතු වෙලා එකතු වෙලා මේ ටික හැදෙන්නේ. හරියට නිකන් අපි මේ නිකන් මම මේ මතක හිටින උදාහරණයක් කියන්නම්. මොකක් හරි ක්‍රීඩා කණ්ඩායමක් හදනවා කියනකොට හැම කෙනාටම තියෙන ඒ කොටසේ ඒ කොටසේ ඒ කොටසේ වගේ කීමක්. හ්ම් දැන් වොලිබෝල් ක්‍රීඩාවේ නම් නේද ඉස්සරහා ඉන්න තුන් දෙනාට පිටිපස්සේ ඉන්න තුනට ඒ වගේ දෙනවා. ඒ හය දෙනාම හරියටම මේක කරොත්. ඒ හය දෙනාම උපරිම දක්ෂය බවට පත් කරොත් කිසිම විදිහකින් ඒ හය දෙනා එක්කෙනෙක්ගෙන්වත් අඩුපාඩුවක් වෙන්නේ නැත්නම් අනිවාර්යයෙන්ම කණ්ඩායම දිනනවද නැත්ද? කිසිම අඩුපාඩුවක් වෙන්නේ නැත්නම්. අන්න ඒ වගේ අපි මේ හත් දෙනාම හත් දෙනාම කිසිම අඩුපාඩුවක් නැහැ. මට දෘෂ්ටිය පැත්තෙන් අඩුපාඩුවක් නැහැ. සංකප්පේ පැත්තෙන් අඩුපාඩුවක් නැහැ. කම්මන්තේ පැත්තෙන් ඒ විදිහට මගේ හිත මම සකස් කරගෙන ඉහළටම අරගත්ත දවසක ඒ හත කොයි හරි එකතු වෙලා සමාධියක් හැදෙනවා. ඒ කියන්නේ කණ්ඩායම් දෙනවා. ලෝකේ ඉක්ම යනවා ලෝකෝත්තර වෙනවා. හරි. එහෙමනම් ඒක තමයි ඒක තමයි අපි බලාපොරොත්තු වෙන තැන. ඉතින් මම ආයෙ වෙනකට අවධානය යොමු කරනවා සීලය පිළිබඳව අපිට සමහර දෙනා මෙන්න මෙහෙම පවා කියන. දැන් ආයෙ මම වෙන පැත්තකට යන්න යන්නේ මේක තව අපිට එකතු කරගන්න ඕන දෙයක් පොඩි හඳුරෙන් ගත යුතු දෙයක් තියෙන හින්දා දැන් මේක ගැන විමසන්න පුළුවන් හැමෝටම සීලය ගැන අපි දැන් ඔය ඔය වෙන තත්යකටපත් වෙන්න අවශ්‍ය කරන නිවැරදි දෘෂ්ටියක් ඕන සීලයට. සීලය ගැන අපිට දැක්මක් ඕන. අපි සීල රකින්නකොට හරි දැක්මක් ඕනේ. ඇත්තට මේ දැක්ම කියන්නේ ආරති විරති පටිවිරති වේරමණී කියන එක ඒක පැහැදිලි කරගන්න ඕනේ. මොකද සමහර අය කියනවා සිල් රකින්න ඕනේ නැහැ නේද? එහෙම අය පවා ඉන්නවා මේ අපි ඉතින් වැරද්දක් කරන්නේ නැහනේ මේ සිල් සමාදන් වෙන්න ඕනේ නැහැ කියලා. හරිද? එහෙම කියලා. ආය සමහර කට්ටිය ඇත්තටම නිකන් වචන ටික කියවගෙන යනවා මේ මේක පිළිබඳව සමාදන් වීමක් නැහැ. එහෙමවත් නැත්තම් කොහොමද ගොඩ වෙන්නේ? මේ බලන්න අපි අහලා බලමු. සීලය ගැන අපිට තිබිය යුතු නිවැරදි සංකල්ප නැත්නම් නිවැරදි දෘෂ්ටිය මොකක්ද කියලා. එතකොට තේරෙයි අයියා අපි සිල් රකින්න ඕනේ කියලා අපි පෙරදත් ඒක ගැන කතා කරා. නමුත් පොඩි සායනංශය ගැනත් අපි ඒ පිළිබඳව විමසලා බලමු. පින්වත්නි සීලය පිළිබඳව හැම කෙනාටම අදහසක් බෞද්ධය හැටියට තියෙනවා. මේ සීලය අපිට සතුටෙන් වර්ධනය කරගන්න පුළුවන්කමක් තියෙන්න ඕන. සතුටින් වර්ධනය කරගන්න පුළුවන්කමක් තියෙන්න ඕනේ. එතකොට මේ සීලයට අදාළව සීලවන්තභාවයට අදාළව අපිට ඒ සීලේ කැඩෙන යම්කිසි වැරදි දැක්මක් තියෙනවා මේ හැම මාර්ගාංගයකටම සම්මා දිට්ඨිය ප්‍රදාන වෙනවා කියලා සඳහන් වෙනවා. නිවැරදිව ඒ කියන්නේ සීලය දැන් සම්මා කම්මන්තේ නම් මිත්‍යා කම්මන්තේ හොඳට මං කලින්ම දැනගන්න ඕනේ. වැරදි වැරදි විදිහට මේ කය කොහොමද පාවිච්චි වෙන්නේ කියලා මං දැනගන්න ඕනේ. නිවැරදි විදිහට මං කය පාවිච්චි වෙන්නේ කොහොමද කියලා දැනගන්න ඕනේ. වචන වැරදි විදිහට පාවිච්චි වෙන්නේ කොහොමද කියලා මම දැනගන්න ඕන. නිවැරදි විදිහට වචන පාවිච්චි කරන්න ඕන කොහොමද කියලා මම ඉස්සෙල්ලම දැනගන්න ඕන. සම්මා දිට්ඨිය මේ හැම දෙයකටම ප්‍රධාන වෙනවා කියනවා. මේ හැම කාරණාවක්ම දැනගන්න. එතකොට යම්කිසි කෙනෙක් සම්මා කම්මන්ත කියලා කියන තැන සම්මා වාචාදී කියන තැන් වල සීලස්කන්ධය සඳහන් කරලා තියෙන්නේ. එතකොට පින්වත්නි දැන් ප්‍රාණඝාතය කරන කෙනෙකුට ප්‍රාණඝාතයෙන් අපි අයින් වුණත් හිත හිත අමාරුයි මේකෙන් ගලව ගන්න. හිත අමාරුයි මේකෙන් ගලව ගන්න. එතකොට අපි මුලින්ම ආයාසයෙන් තමයි ධර්මයේ සඳහන් වෙන ආයාසයෙන් තමයි මෙන්න මේ සමාදන් වෙන්නේ මම මේක කරන්නේ නැහැ කියලා සමාදන් වුණාට මගේ හිත ඒ පැත්තට නැඹුරු වෙනවා නැවත නැවත නැඹුරු වෙනවා එතකොට මේ සීලය පිළිබඳ නිවැරදිවම දෘෂ්ටියක් කොහොමද ඇති කරගන්න ඕන ලෝකෝත්තර වශයෙන් ලෝකෝත්තර වශයෙන් මට සමාධිය ලැබෙන වෙලාවේ සමාධිය උපදින වෙලාවේ ආර්ය සමාධිය උපදින වෙලාවේ මේ වෙන්නේම කොහොම එකක් වෙන්න ඕනද? ඒකේ ලක්ෂණ සඳහන් කරලා තියෙනවා ලොකු ස්වාමීන් වහන්සේ මුලිනුත් මතක් කළා. රතිය කියන්නේ ඇලීම කියන එක. නේද? ආරති කියන්නේ එතකොට නොඇලීම කියන එක. ආරති, විරති, පටිවිරති, වේරමණී කියලා විස්තර කරලා තියෙනවා. එතකොට මෙන්න මේ කාරණාවන් වලින් මම සීලය හොඳට දැනගන්න ඕනේ. දැම්මට ඇලීමක් තියෙනවා. මොකටද ඇලීමක් තියෙන්නේ? ප්‍රාණඝාතය කරන්න. හොඳට හිතලා බැලුවොත් එහෙම ප්‍රතිවේක්ෂා කරලා බැලුවොත් තමන් පිළිබඳ ආපහු හැරිලා බලලා හැම ශික්ෂා පදයක්ම අරගෙන හොඳට ඕනනම් සීලානුසති භාවනාවක් කරමින් සීලය පිළිබඳ හොයලා බලමින් හිතනකොට හැම කෙනෙකුටම සීලය පිළිබඳ මොනතරම්නම් කඩන්ට ඇලීමක් අතීතයේ තිබ්බද නැවත වාරයක් ඒවා ඉස්මතු වේද කියලා හොඳට විපරම් කරගන්න පුළුවන්කමක් තියෙනවා. ඒ කියන්නේ ලොකු ඇලීමකින් සීල් කඩන වෙලාවල් තියෙනවා. කැඩිච්ච වෙලාවල් තියෙනවා. එතකොට ආරති කියලා කියන්නේ නේද ආරති කියලා කියන්නේ මට මේකයින් එන්න ඕන මං මගේ හිතේ අදහසක් තියෙන්න ඕන ඒ වගේ ඇලීමක් නැති වෙන එකක් කවදා හරි දවසක ප්‍රත්‍යක්ෂා කරලා බලනකොට මගේ හිතට දැනෙන්න ඕන මට එහෙම ඇලීමක් නැහැ කියලා. ඒ දක්වා මං මට සම්මා දිට්ඨිය පූර්වාංගමයි මේක මට මතක් කරවලා දෙන්න ඕන. මේ මේ යන විදිහට මේ දැන් තියෙන මෙන්න මේ වගේ ස්වභාවය. ඉතින් විරති කියලා කියන වෙන් වෙන්න ඕන මේකේ. මගේ හිත මේකේ වෙන්ුණ ස්වභාවයක්ම තියනවාද? ඒ දක්වා මම මේක අරගෙන යන්න ඕන. නේද? දැන් මේ තියෙන මං කඩන්නේ නැහැ තමයි. කයෙන් වචනෙන් කඩන්නේ නැහැ තමයි මං ඇත්තටම වෙන් වෙලාම දෙන්නේ. මට නිදහසේ දැන් අතේ අතේ වලල්ලක් දාගත්තම දැනෙනවා ඒක දාගත්ත කියලා. ආන් වගේ මේ වෙන්වීම සීලය මට ඇඟට දැනෙනවද? හිතට දැනෙනවද? නේද මේ වෙන් වෙලා කියලා සිතුවිලි වශයෙන් මට දැනෙනවද? පතිවිරති කියන මං දුරු කරලා දේ සංකල්පය නේද? වේරමණී ආන් එහෙම මේක වැඩෙන්නේ මාර්ග සමාධියේදී කියලා අපි කලිනුත් කතා කළා. එතකොට ආන්ගේ ගානට ප්‍රායෝගික වශයෙන් මේ පිළිබඳ අපි දැනුමක් ඇති කරගෙන හැම වෙලාවකම අතීතයේ පවා සමාදන් වෙලාම සීලය ආරක්ෂා කරලා තියෙනවා. හැම පුණ්‍ය කර්මයක් කරන්න යනකොටම අපි සීල සමාදන් වෙනවා. සීල සමාදන් කරනවා. එතකොට ඇයි මේ කරන්නේ? ඇයි මේ කරන්නේ? අපිට නිවැරදිවම මේ ඉලක්කය මේ පරතරය තේරෙන්න ඕන. මේ පරතරය හොඳට තේරෙන්න ඕන ප්‍රායෝගික වශයෙන් නැවත නැවත දැන් මම නිකන් මතක් කරන්නම් දැන් අපි මේ සීලේ ආදීන හොඳට හිතන්න ඕන. දැන් හිතන්නකෝ බොරුවක් කියලා. දැන් බොරුවක් කියන්නේ නැහැ කියලා මම සමාදන් වෙලා දැන් මම මෙනෙහි කරනකොට අපි කැමති නැහැනේ අපි වැරවටෙනවට. අපිව රවට්ටනවට අපි කවුරුවක්වත් කැමති නැහැ. හොඳද? අපිව රවට්ටනවට අපි කවුරුවක්වත් කැමති නැහැ. එතකොට වෙන කවුරුවක්වත් ඒකට කැමතිත් නැහැ. එතකොට මේවා කඩනකොට කොච්චර හානියක් වෙනවද කියලා හිතනකොට ඉස්සල්ලට වඩා දැනෙනවා මේකෙන් අයින් වෙන එකේ තියෙන වැදගත්කම. අන් එහෙම තමයි හිත තමන් මේ සීලයට අවතීර්ණ වෙන්න ඕන මානසික වශයෙන්. දෘෂ්ටිය කිව්වහම දැන් මෙතනදී ඇත්තටම අපි තව උදාහරණයකින් මේක පැහැදිලි කරගමු. මේ ඉහිව කාරණා ටිකත් එක්ක මූලික කරගෙන දැන් මේ සීලයක් කැඩීමෙන් රිදෙනවද නැද්ද? සීලයක් කඩන්න ඉස්සෙල්ලා සීලය කඩන්න වුමනාවක් ඇති වෙනකොට රිදිලා තියෙනවද නැද්ද? රිදිලා ඉන්නේ අපි. ඒ කියන්නේ මේ දැන් හොර වස්තුවක් දැක්කහම රිදිලා ඉන්නේ. දුක් වේදනා තියෙන මේක ගන්නකම් දුක් වේදනා තියෙනවා. කාමයේ වර්ධව හැසිරීමට අවශ්‍ය පරිසරය හැදිලා තියෙනවා නම් දුක් වේදනා තියෙනවා. ඒකයි ඒක දරා ගන්න බැරුව තමයි මේ අපි ඉවසීමේ ගුණය ගැන කතා කරද්දී ඕවා ගැන කතා කරන්නේ. දැන් මම අහන්නේ තුවාලයක් කරලා තියෙනවා. දැන් හිතෙනවා. තුවාලයකට බෙහෙත් ගන්න හැම වාරෙම මොකද්ද තියෙන අදහස? අපේ ඇතුලෙන් තියෙන අදහසක්. තුවාලයකට බෙහෙත් ගන්න හැම වෙලාවෙම තියෙන අදහසක් තියෙනවා අපිට තියෙනවා. මේක හොඳ කර ගැනීම සඳහායි දාන්නේ. හොඳ කර ගැනීම සඳහායි දාන්නේ. එහෙම අදහසක් තියෙනව නේද? අපි තිරිසන් සත්තුන් සුවාල ඇති වෙලා බෙහෙත් දාන වෙලාවල් තියෙනවා. එයාලට එහෙම අදහසක් තියෙනවද නැහැ. තිරිසන් සත්ත්වයාට බෙහෙත් දානකොට එයා හිතන්නේ වෛරයක් පරිමහන්න හදනවා. නේද? මට රිද වෙනවා. නේද? ඒ වගේ අදහසක් තියෙන්නේ. පුළුවන් නම් ඒක කටින් ඇදලා දානවා. ඒක දාලා තිබ්බ එකක් තිබ්බොත් එහෙම එයාට බෙහෙත් දාන කටක් බඳින්න ඕනේ. එයාට අදහසක් නැහැ. බලන්න අන්නේ අදහස් දෙකක්. ඒ වගේ සිල් රකින හැම වෙලාවකම අදහසක් තියෙනවා මගේ හිතේ තියෙන මේ කෙලෙස් තුවාලය නිවණ්ඩයි මේ සිල් රකින්නේ කියලා. එහෙම කිව්වොත් ඒක පැහැදිලි නේද? ඒක ගොඩක්ම පැහැදිලි සමාන කරනකොට. නේද? ඒ කියන්නේ සිල් සීලයක් රකින හැම වෙලේම මගේ මේ තියෙන කාමයේ වර්ධව හැසිරීමට තියෙන අවශ්‍යතාවය කියන්නේ කෙලෙස්. ඒ කෙලෙස් ධර්ම නූපදින විදිහට අයින් කිරීම සඳහා කරන ප්‍රතිකාරයක් තමයි මම මේ සීලය ආරක්ෂා කරන්නේ කියලා අන්නේ ඒ වගේ ආරති විරති පටිරති කියනකොට අන්න මේ මම මේකෙන් වෙන් වෙන්නේ වේරමණි. මම මේකෙන් වෙන් වෙන්නේ මෙන්න මේ වගේ ඉලක්කයක් ළඟා කර ගැනීම සඳහා. ඉන්නේ ඒ දෘෂ්ටිය, ඒ දැක්ම අපි ළඟ හරියට තියෙන්න ඒ දැක්මෙන් යුක්තව මේක කරනවා නම් ඒකට අපිට යෝනිසෝ මනසිකාරය කියලා කියන්න පුළුවන් කිසිම ගැටලුවක් නැහැ. ඒ මනසිකාරය මගේ තියෙනවා. සමහර අයට ඒ මනසිකාරය නැහැ. හරි. සමහර අයට ඒ මනසිකාරය තියෙනවා. සමහර අයට ඒ මනසිකාරය නැහැ. මේකයි මේක මම මෙහෙම කියන්නම් කාට හරි පරිසවචන කියලා බයිනවා මට විද්දුවා කියලා. අපේ ගෙදර තියෙන එළවලු කපන මැෂින් එක. මේකෙන් මගේ අත කැපෙනවා. මම මැෂින් එකට පරිසවචන කියලා බයිනවාද? නේද? ඒ එළවලු කපන එක මගේ ඇඟිල්ල හොවෙච්චලා කපන්න තුින්න තිබ්බා කියලා බයින්නේ නැහැ. ඇයි ඒ? ඒක මැෂින් එකක් කියලා දන්නේ නැහැ. අන්න එකමට කියන්නම් මේක දීර්ඝ කරන්න හදනවා නේ මේ සාකච්ඡාව. මට මගේ ඉදිරියේ ඉන්න මිනිස්සයා මැෂින් එකක් වගේ දැනෙන්න පටන් ගත්තා. අපි අනාත්ම සංඥාව කතා කරපු මේක පැහැදිලි කරලා දෙන්නම්. ඒ කියන්නේ නිවැරදි දෘෂ්ටියකට ආවා කියන එක. එතන හේතුඵල ධමයක් අනුව ඒ මනුස්සයා මගේ අත කපන්න එන්නේ. අපි හිතමු අපි අත කපන්නේ නැත්නම් බයින් දෙනවා කියලා. ඒක අපිට හොඳටම දැනුණොත් තේරුණොත් ඒක එක්තරා මැෂින් එකක් කියන්නේ මොකද්ද? යම් වැඩපිළිවෙලකට හදපු එකක්. මෙතන ඉන්න කෙනා කියන්නේ මොකද? යම් වැඩපිළිවෙලට හැදිච්ච එකක්. ඒ වැඩ පිළිවෙල හැදිච්ච එකට පාලනය නොක පාලනය කරන්න බැරි බව මගේ අත කැපිලමිය යුතු බව ඒ தත්තට යාපත් වෙලා තියෙන බව මම හරියටම තේරුම් ගත්තොත් අන්න බලන්න අර බනින්ද මගේ හිතේ තියෙන ගතිය අර නිවැරදි දෘෂ්ටියත් එක්ක නැතිලා යනවද නැද්ද එහෙනම් සම්මා කම්මන්ත මේ පැත්තෙන් එනකොට මේ පැත්තෙන් සම්මා සංකප්ප වෙනකොට අර පැත්තෙන් සම්මා දිට්ඨිය එනවා එහෙනම් එතන ඇලීම් ඇලීමක් තියෙන්න පුළුවන්ද මේ මං අහවලාට බයින්ද ඕන කියන ඇලීම නැහැ. ඒක තියෙන. එතෙන්ටපත් වෙන්න මට මේ සීලයෙන් අවශ්‍ය කරන සීලයෙන් තමයි මගේ හිත ශක්තිමත් කරන පළවෙනි වැඩපිළිවෙල කරන්නේ. ඉතින් එහෙනම් එවැනි නිවැරදි සංකල්පනාවක් අතුලාන්ත තදබල ගැනීමක් තියෙන්න ඕන මම මේ සීලය ආරක්ෂා කරන්නේ ඊවන් දැකීම නිකන් කියනවා අපි නේද? කියන හැම වෙලේම කියන මේ පංච සීල ප්‍රතිපදාව <laughs> උතුම් නිර්වාණ අවබෝධය සඳහා වේවා කියලා හරියට නිකන් මේක කොහට හරි දාලා මේක මෙතෙන්ට වැටේවා කියලා කියනවා එහෙම මේ වැටේවා වැටේවා නේද? ඒ වගේ ඒවා මේ ශාසනයේ නෑ. ඒක තියෙන්නේ පාරමිතා ඉදිරියෙන් අදිෂ්ඨාන පාරමිතාව. ප්‍රාර්ථනා පාරමිතාවක් අහලා තියෙනවද? නෑ නේද? එහෙනම් අපි අදිෂ්ඨානයෙන් යා යුතු ගමනක් අපි මේක සාක්ෂාත් කළ යුත්තා. නේද? ඒක බොහොම වටින දෙයක් තියෙන මේ හැමෝම මේ මම මේ හැම එකම තුට්ට තුට්ට හරි මේ වටිනා කාරණා ටිකක් දැනගන්න ඕන හින්දා මම මෙහෙම කරන්නේ. මේ සාකච්ඡාවක් හින්දා හැමෝටම දැනගත යුතු කාරණා තියෙන මේ මිත්‍යා ආජීවය පිළිබඳ කිව්වම අපි හුඟා කාලාවට හිතනවා මේ මස් මාළු වල දාම ඒ වගේ දේවල් ගැන විතරක් හිතනවා ආයුධ වෙළඳාම වගේ ඒවා වැරදි ජීව පැවැත්ම කියන එක ගැන ඒ කතා කරන්නේ. නමුත් මිත්‍යා ආජීව කියන තැන තියෙන සංකල්පනා වගේ මම හිතන්නේ කුහනා, ලපනා, නේමිත්ත කතා ආදි වශයෙන් තියෙනවා මේ දී පැවැත්ම පිළිබඳව අපි තිබිය යුතු ප්‍රතිපත්තිය පිළිබඳව බුදුසසුනස් දේශනා කරලා තියෙනවා. මම නිකන් කියන්නේ මම හැමදාම කියනවානේ මේ දවස්වල මේ මේ ටික අහන්න බලන්න මේ ටික තේරුම් ගන්න මේ ටික අපේ වෙනසු ළඟට ගියොත් නිවැරදි දී පැවැත්මට මම මොකද්ද කරන්න ඕනේ කියලා රට දියුණු වෙන හැටි මම පස්සේ ඔප්පු කරලා පෙන්නන්නම්. හරි? බලන්න පොඩ්ඩක් අපි එහෙනම් මොනවද මේ මිත්‍යා ආජීවයේ තියෙන කුහුණාලපනා ආදී කියලා අර්ථ වශයෙන් අපි පොඩි සායනාංශයෙන් දැනගමු. පින්වත්නි සූත්‍ර දේශනාවේ තියෙන්නේ සම්මා ආජීව හැටියට එතකොට ඒ ඒ සම්මා ආජීවය කොයි වගේ වෙන්න ඕනද අපිට අපේ ජීවිතය ලොකු සායනාදයට මතක් කරා අපි අහලා තියෙන්නේ මස් වෙනදාම් කරන්න හොඳ නැහැ ආයුධ වෙනදාම් කරන්න හොඳ නැහැ ආදී සාමාන්‍යයෙන් මෙන්න මේ වගේ අයින් වෙලා කය වචනේ පාවිච්චි කරගෙන ජීවත් වෙන්න ඕන කියලා. ඒක මේ සමාජයේ ඉතාම ප්‍රසිද්ධ කතාවක්. එතකොට බුදුරජාණන් වහන්සේගේ ධර්මය කියලා කියන්නේ හැම හිතක්ම නිවැරදි කරන එකක්. හැම හිතක්ම නිවැරදි කරන එකක්. එතකොට හිතේ වංචනික ස්වභාවයක්වත් ආ ඉතුරු කරන්නේ නැති එකක්. එතකොට මේ සම්මා ආජීවය කියන්නේ බොහොම ගැඹුරු කාරණාවක්. ඒක බොහොම වටින කාරණාවක්. ඒක අපි හිතන්න ඕන කාරණාවක්. නිවැරදි ආජීවයකින් ඉන්න කෙනාට පුංචිවත් වංචාවකින් මේ කය වචනේ පාවිච්චි වෙන විදිහ වළක්වන ක්‍රමයක්. ඒක බොහොම අතුලාන්තයේ පුරන්න ඕන විශාල ගුණයක්. දැන් බලන්න දැන් මෙතන සඳහන් කරන මේ වචන කීපයකුත් යොදලා මේ සූත්‍ර දේශනාවේ කුහනා ලපනා නිමිති කතා නිත්තේස කතා ලාභේන ලාභං නිදිගින් සම්පේ කියලා ආකාර කීපයක්. ඒ කියන්නේ මම කුහක භාවී යම් මගේ යටින් මොකක් හරි වෙන අරමුණක් තියෙනවා. ලාපනා ඒ කියන්නේ ලාභ ලැබීමේ අරමුණක් මට තියෙන දැන් කවුරු හරි ගෙදරට එනවා කියලා හිතන්නකො කවුරු හරි ගෙදරට එනකොට සමහර වෙලාවට මම මොනවා හරි ඉක්මනට දෙනවා සංග්‍රහ කරනවා එතකොට හිත පහදිනවා හොඳද මම මේ ඉක්මනට මොනවා හරි දෙන්නේ යටින් මොකක් හරි අදහසක් ඒ පැත්තෙන් ඊට වඩා වටිනා දෙයක් සමහර වෙලාවට ගන්න උවමනායි. මේක අතුවාවේ තියෙන මේ විසුණුහන්සේ ගැන දැන් අපි විසුණුහන්සේ ගැන තියෙන අතුවාවේ තියෙන කාරණාව හරිම වැදගත් වෙන්නේ ඒ කියන්නේ මට මොහරි පූජා කරනවා. මම ඒකම කියන්නකෝ කෙලින්ම. ලේසි. හරි පූජා කරනවා මම මම එපා කියනවා. එපා කියන්නේ මම දන්නවා මම මේක එපා කිව්වම මේකට පැහැදිලා ඊට වැඩිය ලොකු දෙයක් පස්සේ මට පූජා කරනවා. ඒතකොට <laughs> ඊට වැඩිය ලොකු දෙයක් ගැනීමේ බලාපොරොත්තුෙන් තමයි අපෝ අපිට එපා එපා කියලා මේ පෙන්වන්න හදන්නේ. මේ අන්න හරි. අහන් ඒ වගේ සංකල්පයකින් ඒ වගේ අදහසින් එහෙම කටයුතු කරනවා නම් එතකොට අපේ හිත අපිට චෝදනා කරනවා ආජීවය පිළිබඳව. සීලය වඩනකොට මේ අංග ගැන හිතනකොට මානසිකව හිතනකොට කය වචනයෙන් කරන එක පැත්තකින් තියෙන මානසිකව තමයි හිතනවනේ මේ අංග පිළිබඳව මේක භාවිතා කරන්න තියෙන දැන්. එතකොට මේ දේවල් Tamanට අල්ල ගන්න පුළුවන් කමක් තියෙනවා. මේක තමයි ලපනාව. මේක තමයි මේ මගේ කුහකකම. මේක මේක නේද නිමිති එක එක එක එක නිමිති සඳහන් කරනවා අතනින් තියලා යන්න මෙතනින් තියලා යන්න ආදී වශයෙන් එහෙම එහෙම නැත්නම් ලාභයේ එක එක විදිහට මේ එකම කාරණාව අරකට වශයෙන් තිබ්බොත් හොඳයි අර අන්න එහෙම නිමිති කතා කියන්නේ මේ මේ එහා එහෙම නැත්නම් වෙන තැනක මේ වගේ දේවල් තියෙනවා මේ මෙහෙම අනිත් අය මේ දේවල් පාවිච්චි කරනවා ආදී වශයෙන් උපක්‍රමශීලීව ඒක විශාල වංචාවක් හිතේ තියෙන ප්‍රබලම මේ ප්‍රබලම වශයෙන් Tamanට චෝදනා කරන්නේ Tamanගේ හිත මේ සම්බන්ධයෙන්. අනිත් අයට අල්ලගන්නත් අමාරුයි. අනිත් අයට හොයාගන්නත් අමාරුයි. බාහිර වශයෙන් නින්දාවල් ලබනවට වඩා, බාහිර වශයෙන් චෝදනාවල් ලබනවට වඩා, බාහිර වශයෙන් පරිගන්නවට වඩා ඉතා බරපතල තත්ත්වය Tamanගේ හිත ගොඩාක් චෝදනා කරන හිතට මේ අංගයේ ඉහළට ගන්න දෙන්නේ නැහැ. මේ අංගයේ නැතුව කොහොමත් අනිත් අංග සම්පූර්ණ කරගන්න බැරි ස්වභාවයක් ලොකු සානසෙන් මුලදීම සංස්කාර ක්‍රමයට වගේ දැන් කරලමත් වෙන්නවා. එහෙනම් මේක පිළිබඳ මම හිතන්නේ අපි ගොඩාක් සැලකිලිමත් භාවයට පත් වුණොත් එහෙම අනිත් අයට ඒක හොඳට දැනෙනවා. අනිත් අයට ඒක හොඳට දැනෙන ඒ නිසා මේකින් අතයට පරිහරණය කරන්නත් පුළුවන් කමක් තියෙන අපවත් තුන හේරුකාණේ මහා ස්වාමීන් වහන්සේගේ බෝධිපාක්ෂික ධර්ම විස්තරය කියන පොතේ මේ පිළිබඳව බොහෝම හොඳට පැහැදිලි කරලා තියෙනවා. ඒ වගේම මේ සූත්‍ර දේශනාවට තියෙන මජ්ක්‍ධිම නිකායේ අටුවාවලත් විස්තර හොයාගන්න පුළුවන්කමක් තියෙනවා. ඒ පින්වත් අයට පරිහරණය කරලා ඒ පිළිබඳ සැකතන් දුරු කරගන්න පුළුවන්කමක් තියෙනවා. ඔව් ඒ කියන්නේ දැන් අපි තා පැහැදිලි මේක මානසික විප්ලවයක් කියන එක. මේ නිවන් දැකීම කියන එක අපි දැන් කොච්චර කෙටින් කියනවා කොච්චර කපටිකම් කරනවද මිනිස්සු මේ රටේ ලෝකේ නේද තමන්ගේ ජීවිතයේ පැවැත්ම සඳහා කපටිකම් කෛරාටිකකම් රැවටීම් එක එක එක එක දේවල් කරලා එකින් එක එකින් එක එකක් උඩින් එකක් එකක් උඩින් එකක් මේ මැරෙන මැරෙන්න යන මේ ජීවිතේ කොයි මොහොතේද මැරෙන්නේ කියලා දන්නේ නැති මැරෙනකොට දාලා යන්න තියෙන දේවල් දාලා යන්න තියෙන දේවල් එකතු කරගන්න හදන දැඟලිල්ල. එද්දී අධිකරණ තියාගන්න ඇත්තටම මම නම් කියන හොරකම් කරන්න ඕන දිගටම තියාගන්න පුළුවන් නම් එක සැරයක් දෙසරයක් හොරකම් කරලා ඒක අහෝසි කරගත්ත අය කරන්නේ. සසර දිගටම තියාගන්න පුළුවන් නම් එකතු කරගන්න දේවල් කමක් නැහැ. එහෙමත් මේක එහෙම නැහැ මේක ඔක්කොම ටික දාලා යන්න තියෙන්නේ. ඒකද එහෙමනම් කිසිම මාත්‍රීය සිතුවිල්ලක් ඇති නොවිය යුතු තියෙන මේ ජීවිත ජීව ජීවිත පැවැත්ම පිළිබඳ ලෝකයේ තියෙන පොරය අතහරින්න නේද මම සාධාරණ ඉතා සාධාරණ අන්න අය මෙහෙම කරපු දෙයින් අන්න අය මෙහෙම කරපු දෙයින් මම මේ විදිහට සාධාරණ දෙයක් මොකද මම නිවන් අරමුණු කරගත්ත කෙනෙක් නේද මම ඔකදී ඇත්තටම හැමදාම කියන්නේ පොඩි සාමණේරයන්ට මේ බුදුහාමුදුරුවොත් එක්ක ජීවත් වෙන්න කියලා බුදුරජාන් වහන්සේ අපිට සකස් කරලා දුන්න ජීවිතයක් තියෙනවා ඒ ජීවිතය තුළ ඇතුළාන්ත වංචාවක් නැහැ හිත ඊටාම පිරිසිදුව මේකට මුණ දෙන්න හරි අමාරුයි යටින් යටින් මේ හිත හැම වෙලේම සංසාරික ජීවිතේ ප්‍රවෘද්ධ විදිහටම යටින් යටින් ඔක්කොම ලාභ හොයනවා. ප්‍රශංසා හොයනවා. කුහකකම් කපටිකම් එක එක කරනකොට ඒවෙන් ඔක්කොම අයින් වෙලා පිරිසිදුව මා මරණොත් නැරිද්දෙන් මම පොළවේ පය ගහලා කෙලින් ඉන්නවා නිවැරදිව නිවැරදි සිතුවිලි දැන් මේ කතා කරන්නේ සිතුවිල්ල නිවැරදි කර ගැනීම ප්‍රමිදා මහ ගැඹුරු දෙයක් තියෙනවා නිමිත්තක්වත් කියන්නේ අඩුම ගානේ මට මේ දේවල් තිබුණොත් හොඳයි අහවල් තැන මේ දේවල් තියෙනවා අහවල් තැන් වල තින් මේ විදිය වෙනවා එහෙම අඩුම ගානේ අර ඉස්සරහා ඉන්න කෙනාට මාත්‍රීය නිමිත්තක්වත් ඇති වෙන විදිහට වචනයක්වත් කියන්නේ කොච්චර එහාට ගිය මානසිකත්වයද බලන්න අපි හිතුවට කොච්චර ගැඹුරුද නේද ලාභයෙන් ලාභය හොයන්නේ නැහැ ඉතින් ඒක තාම ගැඹුරු තත්ත්වයක් ඒක ඕනේ නිවන් දකින්න <laughs> ඒක ඕන නිවන් දකින්න එතකොට එක එක්කෙනා යට කරවගනිමින් අනිත් අයට ප්‍රහාර එල්ල කරමින් තවත් අයට නේද මම මම මහා කාය අනිත් අය ඔක්කොම පහත්ය කියලා ප්‍රකාශ නේද ලෝකෙටම නිඳා වෙන විදිහට කටයුතු කරමින් මේ වගේ කරන කරනකොට හිතනවාද මේ රහත් මේ විදිහට කියන සමහර වෙලාවට සමහර ඇත්තෝ මේ අපි රහත් කයි කියලා කියා ගන්නවා නේද එතනක් තියෙන්නේ ලාභෙන් ලාභය හොයන ගතියක් හරි එතකොට රහතන් වහන්සේ කෙනෙක් තියා රහත් මගට රහත් මග වඩන්ඩ සූදානම් වෙන කෙනෙක් තුළ එවැනි ලක්ෂණ නැත්තම් නේද? රහතන් වහන්සේ කෙනෙක් ළඟ තියෙන්න පුළුවන්. ඒතර මේ බුද්ධ ශාසනය කොයි තරම්නම් අපි පිරිසිදු කරලාද? කොයි තරම්නම් චමත්කාර ජනකද? කොයි තරම්නම් වටිනවද? එතකොට ඒ වගේම තමයි සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා ආජීව ආදී මේ සියලු දේ පිළිබඳව දැන් අපි සමස්තයක් වශයෙන් ගත්තොත් අපිට හැම වෙලෙම ওই අංග 7 පිළිබඳවම මේ සාකච්ඡාවේ ආරම්භුනේ මගේ මේ අංග 7 පිළිබඳවම අපි නිබඳව নিরතුරුව සංකල්පයක් ඇති කර තියාගන්න ඕනේ. ඒ සංකල්පය තමයි අපි නිවන් දකින්න ඕනේ කියන එක. අර තුවාල කතාව වගේ. ඉතින් මේ හතම අරගෙන අපි කතා කරොත් එකවර, කියන්නේ හතම එක තුල හැදෙන සමාධිය පිළිබඳව අවසාන වශයෙන් පොඩි ස්වාමීන් වහන්සේට මොකක්ද කියන්න තියෙන්නේ මේ මේ මේ මේ ඔක්කොම පිළිබඳ මම මම මෛත්‍රිය වඩනකොට මම සිල් රකින්නකොට මම ওই විදිහට ඉතා නිවැරදිව ජීවත් වෙනකොට ඒතර මම තියෙන අකුසල් අයින් කරගන්න නැති කුසල් උපදවා ගන්න උත්සාහ කරනකොට ඊටමතර මම උඩුකය ඍජුව තියාගෙන කායානුපස්සනා වේදනානුපස්සනා චිත්තානුපස්සනා ආදී වඩනකොට නිබඳව සතර මහා දුක්ඛ ස්කන්ධයක් උඩ ඉඳගෙනයි මම මේක කරන්නේ. ඉතින් ওই දේවල් ටික අපි නිබන්ධව වීරියෙන් කරනකොට ඒ කරන දේවල් පිළිබඳව අපිට තියෙන්න ඕන දැක්ම කියන එක කවුරුද දන්නව නිවන් දැකීමයි කියලා. ඉතින් ඒක කොහොමද දැනෙන විදිහට අපිට අපි ඒක අපේ ජීවිතේ සකස් කරගන්නේ අපිට හැම වෙලේම දැනෙන විදිහට. සිව්වන පිරිස කියලා කියන්නේ මේ ලෝකේ සන්තෝෂයෙන් ඉන්න පිරිසක්. ලෝකය දුකයි දුකට හේතුව දුක නැති කිරීම ආදී සියල්ල බුදුන් වහන්සේ දේශනා කරලා තියෙනවා. එතකොට මේ මාර්ගාංග කියලා කියන්නේ භාවිතා කරන්න තියෙන දෙයක්. ලෝකෝත්තර භාවයට තමන්ගේ හිතේ නැගෙනකම්ම මේ අංග අපි වර්ධනය කරන්න ඕන. මේ අංග අපි වර්ධනය කරගෙන යනකොට අපිට මේ හැම තැනකදීම මානසික සතුට කියන එක ඉතාම සත්‍යවාදීව අපි මේවා පාවිච්චි කරනවා නම් Tamange හැම කෙනාටම තියෙන කොස්සක් වගේ ලොකු වැරදි. මේ අංග ඉස්සරහට ගන්න බෑ. සමහර වෙලාවට ආන්ගෙම හොඳට නිදහසේ දැනුම ඇති කරගෙන මේ හැම අංගයක්ම අනුමුතරෙන් මම මේ සතියේ මම මේ සතියේ සම්මා සංකල්පය ගැන ටිකක් මගේ ජීවිතය ගැන විමසලා බලනවා. සම්මා කම්මන්තය ගැන ආන්ගෙම Tamanට මේක ලොකු කලබලයක් ඇති කරගෙන නෙමෙයි. ආර්ය සම්මා සමාධිය කියලා කියන්නේ ඊටාම තමන්ව නිහඬ කරගෙන තමන්ට මේ මහා දුකෙන් ගලවන්න තමන් සංසුන් කරන වැඩ පිළිවෙල. එතකොට මං කලබල වෙන්නේ නැතුව ඊටාම සාන්තව බොහොම හිමින් තමන්ගෙම පැත්තට හැරෙලා මේ හැම අංගයකටම අදාළව තමන්ට තේරෙන විදිහට තමන්ගේ ජීවිතේ විමසලා බලනවනම් හැම අංගයකටම අදාළව තමන්ගේ ජීවිතේ විමසලා බලනවනම් අපිට මේ අපිට ටිකෙන් ටික ටිකෙන් ටික පින්වත්නි මේ හැම අංගයක්ම වර්ධනය කරගන්න පුළුවන්කමක් තියෙන. එතකොට ඕනෑම දුෂ්කර කාර්යයක් දුෂ්කරතාවයෙන් කරගෙන යනකොට දුෂ්කරතාවය පහ වෙනවා. අපිට මේ හැම ඉස්සර සඳහන් කරලා තියෙන එක ශික්ෂා පදයක්වත් කඩන්නේ නැතුව අපි මැරෙන්න ඕනේ කියන අදහස. ඒ කියන්නේ හැම හැම ශික්ෂා පදයකම මේ හැම අංගයකම මේ හැම දෙයකම අපිව සංසුන් කරන අපිව නිහඬ කරන අපිට निराமிස ප්‍රීතිය ලබා දෙන මානසිකත්වයක් හැදෙන ස්වභාවයක් තියෙනවා. විශාල මානසික පුහුණුවක්. ඉතින් මූලික වශයෙන් අපිට මේක දුෂ්කරයි. දුෂ්කරතාවයෙන් කරගෙන යනකොට අපි තේරුම් අරගන්න ඕන මේක අනාගතයේ මට පුදුමාකාර මිහිරියාවක් පුදුම ශාන්තියක් ලබා දෙන වැඩපිළිවෙලක් කියලා මම ඈත බලලා ආන්හිම පුහුණු වෙනකොට Tamanටම අත්විඳින්න පුළුවන්කමක් තියෙයි. මොනතරම්නම් මේක ඇත්තටම දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාවම නේද කියලා. මේ මාර්ගය ඇත්තටම මගේ මානසිකව දුක් නැති කරගන්න ප්‍රතිපදාව නේද කියලා තමන්ටම තේරුම් ගන්න ඕනත්වයට පස්සෙන් පෙර සිටම පෙර සිටම තමන්ට සාමාන්‍ය සමාජයේ ගොඩාක් සතුටින් ඉන්න කෙනෙක් බවට පුළුවන්කමක් ලැබෙන ඇයි මොනතරම් බලය තිබුණත් මොනතරම් ධනෙ තිබුණත් මොනතරම් තාක්ෂණික උපකරණ තිබුණත් ලෝකයේ ඉන්න අය සතුටින් නැති බව මේ සමාජයේ ඉන්න ඔබ අපි හැමදෙනාම හොඳටම දන්නවා. එතකොට අපිට ගොඩාක් සතුටින් ඉන්න තියෙන මානසික පුහුණු වෙන ආකාර අංග 8ක් මානසිකව මං හදන්න ඕන සතුටු වෙන කාරණා 8ක් තමයි මේ තියෙන්නේ. ඒක කවදා හරි දවසක ප්‍රබල වෙලා ලෝකෝත්තර භාවයට පැමිණෙන බව බුදුන් වහන්සේම දේශනා කරලා තියෙනවා. ඉතින් අපි ආන්ගෙම මගේ මානසිකත්වයේ ඔසවන කාරණා ටිකක් බව දැනගෙන අවයව හදනවා වගේ අංග හදනවා වගේ මේ කාරණා කීපය වෙන්වෙන්ව හදනවා ළමයි කීප දෙනෙක් හදනවා වගේ මගේ මානසිකත්වයේ වෙන්වෙන්ව මේ ටික හදන්න ඕන හදන්න ඕන හදන්න ඕනේ කියලා අපි නිරන්තරයෙන් මේ පිළිබඳ පුහුණු වෙන්න ඕන. එතකොට දැන් අපිට මේ කාරණා ඔක්කොමත් එක්ක තේරෙන දේ තමයි අපේ ජීවිතය නිවැරදි කරගන්න හැම නිමේෂයකම අපි උත්සාහ කරන්න ඕනේ. අනිත් එක බොහෝ දෙනා නිඳා කරයි. සමහර විට තමන් එක එක එක එක සිල් රකින්නකොට මේ කවුරු හරි බයිනකොට නිසාද වෙලා ඉන්නකොට ඒක එක්කිනාගේ ගැරහුම් වලටපත් වෙයි. නමුත් මම මේ ජීවන ජීවිතය බුදුරජාන් වහන්සේ දේශනා කරපු දේ සංසාරික විමුක්තිය සඳහා මගේ නිවන සඳහායි මට ඔහේ ගිය ඔය කෑ ගැහිල්ල නින්දා කිරිල්ල ඇතිපලක් නෑ කියලා ඒව බැහැර කරලා අපිට සන්තෝෂයෙන් තමන්ගේ අතුලාන්ත සන්තෝෂය උපදවාගෙන කටයුතු කරන්න පුළුවන්කම ලැබෙයි. ඉතින් බොහොම වටිනා කාරණා ටිකක් තමයි අපි අද සාකච්ඡා කරේ. ඒකට මහ කුලක් වුණා අපිත් එක්ක සම්බන්ධ වෙච්ච අපේ සීස ස්වාමීන් වහන්සේ බෝගහපුර දේවමිත්‍ර ස්වාමීන් වහන්සේගේ වැඩමවීම. ඉතින් උන්වහන්සේ වෙනුවෙන් අපි ප්‍රාර්ථනා කරමු උන්වහන්සේ මේ ලෝකෙ දැනසල්ප අම්මා තාත්තට පවා මේ පින් අනුමෝදන් වෙලා උතුම් නිවනින් සැනසෙන්න හේතු වේවා. එදුක් නිරෝගී චිර ජීවනය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමු. ඒ හැමදෙන මේ හැමදෙනාටම උතුම් නිවනින් සැනසෙන්න මේ පින් හේතු වේවා. බලාපොරොත්තු වෙන ආකාරයට මේ පරිලෝකියත් අන්න මේ පින් අනුමෝදන් වේවා. සුජීවත් වාසය කරන හැමදෙනාටම නිදුක් නිරෝගී චිර ජීවනය ලැබේවා. ආසනසින් හැමදෙනාටම උතුම් නිවනින් සැනසෙන්න මේ පින් හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හැමදෙනාටම තෙරුවන් සරණයි.